ඊළඟට අපේ සරච්චන්ද්‍ර මහත්මයා අය අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන්ගේ අද දවසේ කියවිච්ච අදහසක් එක්ක යෝජනාවක් ඉදිරිපත් කරන්නේ අපේ හාමුදුරුවෝ කිව්වා මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරොත් හොඳයි කියලා. ඉතින් අපේ ආමුදුනේ බොහොම සරල විදිහට යෝජනාවක් සහ ඉල්ලීමක් කරනවා. ඊටාම අපි ගත්තොත් ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වන සරලම පු탁ජන මිනිසෙක්යයි අප ගැන සිතලා ලබන සෙනසුරාදා දී අපේ හාමුදුරුවෝ සතියක් විතර ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඒ වගේ උදාහරණයක් වශයෙන් බෝධිපාක්ෂික ධර්ම වලින් යම් සතියක විතර භාවිතයක් කරන්න පුළුවන් එකක් යෝජනා කරොත් අපිට ඒ සතිය තුළ ත්‍රිලක්ෂණය වැඩි වීම සඳහා සිත සිතා සිටින්න පුළුවන් කියලා මට හිතුණා අපේ ආමෝ. ඒ යෝජනාව ගන්න අපේ ආමතුරු හිතලා උගත්ම සරල දැනකින් පටන් අරන් ඒක අපේ ආමතුනේ අපි ආරම්භයක් විදිහට ලබන සතියේ අපේ ආමුදුර අපට යෝජනා කරයි කියලා කරන්න කියලා ඉතාලම ඕනෑ කමින් ඉල්ලා යෝජනාවක් මොකද අපිට එකම තැනක එකම වෙලාවක මේ සියල්ල පුහුණු කරන්න අවස්ථා ලැබෙනකන් අපි බලා හිටියොත් අපිට ඉතින් ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ හැබැයි ලබන සතිය සෙනසුරාදා කියන්නේ පොයද. එතකොට පොය දවස නිසා අපි කාටවත් ලබන සතියේ වැඩසටහන කරන්න ඉඩක් ලැබෙන්නේ විශේෂයෙන් අපට තේනි ස්වාමීන් වහන්සේටත් වඩා අධිකයි. එතකොට ලබන සෙනසුරාදාත් අපට වැඩසටහන නවත්තන්න වෙනවා පොය නිසා. ඊළඟ සතියේ සෙනසුරාදා ඉඳලා ඔබතුමා ඔය කිව්ව කාරණේ ගොඩක් වටිනවා. ඇත්තටම අපිට දැනට පුළුවන් පුළුවන් ප්‍රමාණයෙන් අපි කොහොමද මේවා කරන්න කියලා ආරම්භ කරන්න. ඒ සඳහා අපි තව ටිකක් ඒ ගැන කල්පනා කරන්නම් කොහොමද සරල තැනකින් අපිට ආරම්භ කරන්න පුළුවන්නේ සරල අභ්‍යාසයක් අපිට කොහොමද පුහුණු කරන්න පුළුවන් වෙන්නේ කියලා ඒක හොඳ යෝජනාවක්. එතකොට අපි අපිට පුළුවන් ප්‍රමාණයෙන් එහෙම කරන්න පුළුවන්. ඉතින් අර එක තැනකට යොමු වෙලා අපි ඒක කරන්න ආරම්භ කළොත් අපිට වඩාත් ඒ සඳහා කාලය වෙන් කරන්න පුළුවන්. හැබැයි අපි දැනට ඉන්න ඉන්න තැන්වල ඉඳලා හරි එහෙම ආරම්භ කිරීම ඉතාම හොඳ යෝජනාවක්. එතකොට ඒකට අපි තා ටිකක් කල්පනා කරලා බලන්න කොහොමද ඒක කරන්න සුදුසු කියලා. එහෙම හිතලා බලලා සැලසුමක් හදාගෙන ඒ සඳහා මෙන්න මෙහෙම කරමු කියලා අපි මතක් කරගන්න. ඒක ඉතාම හොඳ යෝජනාවක්.